අති ගෞරවනීය ස්වාමීන් වහන්ස කලක සිට භාවනා කිරීම උත්සාහ දරමින් සිටිමි. සමහර අවස්ථාවල ආනාපාන සතිය වඩමින් සිටින විට ඊට ඉක්මනින් හුස්ම සියුම් වී උඩුකය සම්පූර්ණයෙන්ම නොදැනී යයි. එහෙත් බලවත් වේදනා සහිත පාද ගැන දැනීම ඇත. මෙවිට මාරුවෙන් මාරුවට ලා නිල් බිත්තියක් ඇස් ඉස්සරහා ඇති වග දැනේ. නැතහොත් සුදු දුමාරයක් වැනි දෙයක් පෙනේ. නැතහොත් තදබල ආලෝකයක් දැනේ. නැතහොත් වසා සිටින ඇස් පියන් පිටපස තවත් පියන් දෙකක් තිබීමෙන් ඒ වාද වැසී ගොස් තද කළු අන්ධකාරයක් දැනේ. මේවා භාවනා නිමිතිද නැතිනම් මායාවක්ද? මෙම නිමිති තෝරාගන්නේ කෙලෙසද? මේ කුමන අත්දැකීමක් ලැබුවද අවට ශබ්ද හොඳින් ඇසේ. සිත සෑම තැනම දුවයි. සිත යන්නේ කොහේදයි විශ්ලේෂණය කළ විට බොහෝ විට මා යමෙකුට යම් ධර්ම කාරණයක් කියා දෙයි. සිහිය විසින් මා හුස්ම වෙත ආ යුතුයයි මතක් කළද මා ඉන්නා මනෝලෝකයෙන් ගැලවීමට අපහසුය. තවත් දිනක් මා මිතුරන් සමග ශාලාවක භාවනා කරන විට මට සියල්ල නොදිනී ගියා. මට නිින්ද නොගිය වග විශ්වාසයි. පසුව පරීක්ෂා කළ විට මා ඒ විදියට පෑ භාගයක්වත් ඉඳ ඇත. එම අවස්ථාවෙන් සංඥා දැනෙන අවස්ථාව වන විට මගේ යටි තුල අවට කෙල එකතු වෙන වගක් දැනුනි. තවදුරටත් ඒ නිරීක්ෂණය කරමින් සිටියේදී යටි තුල කෙලවලින් පිරී ගොට්ටක් මෙන් එළියට වැක්කිරෙන යන්නාක් මෙන් දැනුනි. මේ අවස්ථාවේදී මම ඇස් ඇරීමේ තොලෙහි කිසි වෙනසක් හෝ කෙළ බිඳුවක්වත් කට තුල නොතිබිනි. කරුණාකර මේ පහදා දෙන්න ඔබ වහන්සේට සම්මා සම්බුත් සරණයි අමා මහ නිවනින්ම සනසේවා. නිවන් සැප ලැබේවා. මේ මම මෙයත් කැමති සාකච්ඡාවට සම්බන්ධ වෙනවා නම් මගේ ප්‍රශ්නේ මේකයි. අර විදිහට নানা ප්‍රකාර අරමුණු එද්දි සුදු පාට කහ පාට නිල් පාට වෙනෙද්දි විවිධ සටහන් ආකාරات එක්ක පතරන තනනන තතරන අවස්ථාවක්ද තටමන අවස්ථාවද එතන මොනවත් නැතුව අර නිින්ද ගියා වගේ තියෙන අවස්ථාවද මේ දෙකෙන් කොයි එකද වඩා හොඳ වශයෙන් Tamanට වැටෙන්නේ කියලා මම කැමතියි දැනගන්න මේ ලියව කෙනායි කැමතිද මේ සභාවේ දැන ගැනීම සඳහා අදහස් මතු කරන්න මගේ ප්‍රශ්නේ මේකේ අවස්ථා දෙකක් විස්තර කරලා තියෙනවා එකක් තමයි මේ මොනවා කෙරුවත් විසඳන්න බැරුව එක එක දේවල් තරන් දෙන අවස්ථාවක් දෙවෙනි අවස්ථාව තමයි කට්ටියත් එක බහන කරන මොනවත්ක්ම නැතුව වෙලාවක් ගිහලා නිින්දට වැටෙනවා වගේ තියෙනවා මේ දෙක පිට කෙනෙකුට වශයෙන් තමයි මේ දෙක දිහා බලලා මේකේ වඩා හොඳ දෙකේ සාපේක්ෂව කොයි එකට මේකට වැඩිය මේක හොඳයි කියලා මනින්න පුළුවන්ද පුළුවන් නම් අපිට ඒකට පිළිබඳව පොඩි විග්‍රහයක් මුකුත්ම නොදැනෙච්ච අවස්ථාව හඳුරන්නේ වඩා හොඳයි එතකොට නොදැනිච්ච අවස්ථාව නිින්ද ගියා. එහෙම නැත්නම් ඒක පිළිබඳව කිසිම මතකයක් නැහැ. ඒ අවස්ථාව හොඳ නම් එතකොට මැරිච්ච කෙනාද හොඳ පණ තියෙන කෙනාද හොඳ? මැරිච්ච කෙනා හොඳයි. ලාභයි. ඔය අඩු ගන්න. අවමංගල්‍ය ආදාර සමිතියට ලාභයි. අධ්‍යක්ෂකවට ලාභයි. ඒ නිසා ඒකට අපි කියනවා නාස්තික වාදය කියලා. ඒ කියන්නේ මොනවාක්වත් නැති එක හොඳයි කියලා කියනවා. මොකද ඇති වෙලාවේදී අරමුණුද වර්ණ සටහන්ද මොන විදිහකට නතර කරන්න බෑ. කාත්පස තියෙන සද්දත් ඇහෙනවා පිරිසුත් තැනකට ගණ්ඩත් බෑ මේක මී මැසි මී මී වැද්දා මීය කඩන්න ගියාට පස්සේ මී වදය මීයෝ මී මැස්සෝ කර ඔළුව වටේ කරකෙන වගේ කරකෙනවා කෙල්ලෝ රක්ම නැහැ ඊට සාපේක්ෂව තව තැනක් තියෙනවා අරමුණ දන්නෙත් නැහැ ඉන්නවා දන්නෙත් නැහැ කය දන්නෙත් නැහැ මේ විවේක තැනක් තියෙනවා ඉතින් අර මේ සංකර භාවය විවිධ ගොජේ නැත්නම් මේ සන්තතිය දැකලා ඇති වෙච්ච මිනිස්සයාට අර මොනවත් නැති එක හොඳයි කියලා හිතෙනවා. අපි හිතමු දැන් මේ මහත්තයාගේ මානසිකත්වය ගත්තා. අපි මේ මොනවත් නැතර හොඳයි කියලා හිතාන ගියා. දැන් අනිත් දවසේ ගිහිල්ලා භාවනා කරනකොට ඒ තැනට යන්න බෑ. දැන් තියෙන සංකර බවක්. ඇවිසිල්ලා. දැන් එතකොට අර ඒ අර හොඳ දේ දැන් නොලැබීම නිසා දැන් පශ්චාත්තාපයක් තියෙනවනේ. නෑ. එහෙමනම් ඒ හොඳයි කියන්නේ අරක. ඒක තිබිච්ච වෙලාවේ හොඳයි. ඒක දෙපාරක් වගේ තමයි ඒ අවස්ථාව එක්ස්පීරියන්ස් කරේ. ඒක නැතුණා කියලා කනගාටුවක් එන්නේ නැහැ. ඊට පස්සේ දැන් භාවනා කරනකොට ඕන තරම් මේ මෙරි පොදිය මේ මැස්සෝ ඔළුවට යවිසලා තිබුණාට මේ වැද්දාගේ වගේ තමයි ඒක දිහා බලන්න පුළුවන්. ඒක ගැන කනගාටුවක් ඇති වෙන හන්දර. ඒකට ඒකට අර කැති කැමැත්ත කියලා පිළිගන්න කැමති නෑ. හැබැයි මේකට කනගාටුවක් තිබුණයි කියලා කියනවා. දැන් උසාවියේ ඉන්නේ පිටිකූඩුවේ ඉන්නේ අහුවෙනවා කරන ප්‍රකාශ ඔක්කොම දැන් එතකොට මේ ප්‍රශ්නේ භාවනා නොකරන කෙනෙකුට කවදා හරි එයිද? නැති වෙයි හඳුරන. ඉතින් ඇයි මේ මේ ප්‍රශ්නේන භාවනාවක් කරන්නේ? මොකද හොම්බෙගෙන භාවනාවක් කරලා දැන් මේ අන්තිම තැනකට ගිහිල්ලා එතනදිත් අපිට මේ තරම් විසඳ ගන්න පෙර ප්‍රශ්නයක් එනවනම් ඇයි භාවනා කරන්නේ? මේක බුදුරජාණන් වහන්සේ කියනවා ධම්මොද්දච්චයක් කියලා. භාවනාවෙන් ඇතිවේ ධර්මයෙන් ඇතිවෙච්ච උද්දච්චයක්. බීමන්තිපදිය විසිල්ලක්. දූවිලි කොටට අලු කොට ගලක් ගහලා ඇවිසිලා. මේක අවසානයේදී කෙලින්ම බුදුහාමුදුරු තන්නේ කර වැරදි කාර්යයනේ දැන්. මොකද බුදුහාමුදුරු කියන අපි කරන්නේ නැහනේ. අපි භාවනා කරන්නේ නැහනේ බුදුන් නොහිටියන. භාවනා කරපු නිසා නෙමෙයි තියෙන. ඒ නිසා අපිට කෙලින්ම අහන්න ඕන බුදුහාමුදුරන්ගේ. දැන් ඔබ වහන්සේ මේ ගෙනියලා ගෙනියලා ගිහිල්ලා මෙතෙන්ද ගියත් මෙතනත් අපිට තියෙනවා මේක හොඳයි මේක නරකයි කියලා මයි ළඟ. හොඳ රුචිආර්චකම් දෙක තියෙනවා. ඒ නිසා මේ මීමැසි පොදිය ඇවිසිච්ච වෙලාවේ ඔළුව වටේ මීමැස්ස විදින්න වගේ මීවැද්දාගේ තියෙන එකට නොදකින්න පතන් ගතියක් තියෙනවා. ඒන්නේ හේතු අරක දන්න නිසානේ. අර මීට වැඩි හොඳ එකක් තියෙනවා ඒ නිසා දන්නවා. ඉතින් ඒක නිසා මේ ලැබිච්ච අපි කියමු ඇත්තටම කොනත් කරදරයක් නැතුව ෆ්‍රික්ෂන්ලස් පාත් එකක් විතර තියෙන්නේ. කම්ෆර්ට් සෝන් එක තියෙන එක හොඳයි. නමුත් ඒකේ අඩුපාඩුවක් තියෙනවා. කියන අපේක්ෂාවක් ඇති කරලා අනිත් දවසේ ගොජේ දකින්නකොට මේකට සාපේක්ෂව මේක නොදකින් කියන ගතියක් එනවා. දැන් මේක ධර්මයෙන් ඇති කරපු එකක් නේ. මේක ධර්මමේ ප්‍රශ්නයක් නේ. එදින්දා කන බොන භාවනා නොකරන කෙනෙකුට එන්නේ ප්‍රශ්නයක් නේ. මේක බුද්ධජන කියන්නේ ධම්මුද්දච්ච විග්ගහිත මානස කියලා. මෙහෙම ධර්මුද්දච්චයක් භාවනා කොච්චර කෙලවර ගියත් එනවා. අන්න ඒකට අපි මුණ දෙන්නේ කොහොමද කියලා බලන්න මේ අම්මා මැරිච්ච වෙලාවේ සුලිසුලන් ආපු වෙලාව කරන්න බෑනේ. අපි ඔක්කොම නැති වෙලා විවේකීව ගිහිල්ලා ඉහළම තැනට ගියත් ඒක නොලැබීමෙන් ඇතිවෙන දුක කියන එක ඒක ඇතුළෙම ගැබ්බෙලා තියෙනවා. ඊට ආසන්නයේ තියෙන මේ ගොජේ තියෙනවනේ සන්තතිය. ඒක තියෙනකොට තමන් නිකමේ ගණ්ඩ දෙයක් නැහැ මොනම චාරයක්වත් නැහැ ආත්මයක් නැහැ කියලා ඒකට චෝදනා කරනවා. ඉතින් කාට හරි බුදුහාමුදුරුවෝ කිව්වොත් අර විවේක ස්ථානටයි මේ ගොජේටයි සමසේ සලකන්න පුළුවන් දවසෙනකම් භාවනා කරන්න කියලා කොච්චර කල් භාවනා කරන්න වෙයි. ගොඩක් කල්. ඒ වෙනකොට බුදුරජාණන්සේ කියනවා ඒක විතරයි වටින දේ ජීවිතේ තියෙන. මේක තමයි අෂ්ටලෝක ධර්මේ කම්පා වෙන්නේ කියන්නේ. අමාරුවෙන් හොයාගත්ත දේ කැප කරන්න පුළුවන් වෙනවා. ඒ තාමත් අමාරුවේ හොයාගත්ත දේ පවා කැපකරන්න ඕනේ මේකත් එක සංසන්දනය කරලා. රාජාව රට්ටං විජිතම් පහය කියලා තියෙනවා. ගා කණ්ඩු කරලා රට දිනාගත්තට පස්සේ රට අතහරින රජ කුසේ. දිනු රට හැරපියා යන රජ කුසේ ඒක දිනන්න ඕනේ. ඕක නැත්තම් අපිට සාකච්ඡා කරන්න පදනමක් නැහැ. ඒක හරි ලේසි. ඒක කිසිම කරදරයක් නැති විවේක තන. මොකද ඒකේ අඩුපාඩුවක් තියෙනවා. ඒකට ආකර්ෂණ ශක්තියක් තියෙනවා. ඒකට කියනවා නිකාන්තියක් කියලා. කාන්දමක් වගේ අල්ලන ගතියක් තියෙනවා. ඒ විනෝඩ තියෙන අනිත් එකට එපා වෙනවා. භාවනා කරුවයි කියලා හිතන්න ගොඩක් කරලා කරලා කරලා ඒ විවේකී තිබුණත් හොඳයි එහෙම නැත්නම් මේක තිබුණත් නැත්නම් මේ දෙකම ආසන්නේ තියෙනවා. මේක නැතුව මෙයාට ඉන්න බෑ මේක නැතුව මෙයාට ඉන්න බෑ. මේ දෙන්න සාපේක්ෂයි. තේරෙනවද මේ කාරණා? මේකට නැතුව මේකට ඉන්න බෑ. කලබල වෙච්ච නිසා තමයි විවේකේ තේරෙන්නේ. අපිට විවේකෙච්ච නිසා ඕකට තමයි ගිය අවුරුද්ද හිටපු මුළු සතවර්ෂයේම දක්ෂම විද්‍යාඥයයි කියලා අයින්ස්ටයින්ට දුන්නේ සාපේක්ෂතාවාදය. බුදුරජාණන් වහන්සේගේ නිෂ්පාදනයේ නැත්නම් ඉගැන්වීම තාම පුංචි කාරණාවක් වගේ. බුදුහාමුදුරන්ට දුන්නේ නෝබෙල් ප්‍රයිස්. දෙන්නෙත් නෑ මොකද මොකාට හරි මොන ප්‍රයිස් එක හරි දෙන්න ඌට වැඩි එකෙක් ඉන්න බෑ. ওই ප්‍රයිස් එක දෙන එකාට තමයි ඌ නම්බුකාර වෙරන්නයි මේ කට්ටියට ඉංචු ඉංචු කියලා ප්‍රයිස් දෙන්නේ. බුදුහාමුදුරන්ට තෑගි දෙන්න කවුරුත් නෑ මොකද බුදුහාමුදුරු උත්තරීතරයි. බුදුරජාණන්සේ කිව්වේ මේ දෙන්නෙම යන්න ගිහින් මේකත් අතහරිනවා. අතහරිනවා කියලා කියන්නේ ඒක නැතිවීමෙන් එන කරදරේ කහට දරතේ නැති වෙන තැනක යනකම් මේක එදිනෙදා දෙයක් කරගන්න. දෙයට කනවා දවල්ට කනවා තත්ත්වෙට කරන්නේ. මේකත් එකයි මේකත් එකයි කියන. ඉතින් මේ දෙක කොයි එකවත් එකයි කියලා දැන ගැනීම සඳහා කරන භාවනාව manussත්ව ඉක්මෝලා ගිය එකක්. ඒක මිනිස් එක්ක ඉඳගෙන කරන්න බෑ. ඒ උත්තර ඉතරයි. ඒක උත්තර මිනිස් ධර්මයක්. මෙතෙන් යනකන්න මනුස්සකම තියෙනවා. තියෙන නිසා අපි කියනවා මේක හොඳයි මේක නරකයි කියලා. මොකද මනුස්සත්වයේ තියෙනකම් මනිනවා. මාන්නේ තියෙනවා. අතෙන් ගියාට පස්සේ මාන්නේ අපි පාගා හරින්නේ අර කවුඳයි කිව්වත් වැරදි මේ කවුඳයි කිව්වත් වැරදි කියලා දෙකම සම සම වෙනකම් භාවනා කරනකොට මනුස්සයා සදාචාරය අතාරිනවා. ඉන්හිහාට ආගමට ඉන්න බෑ. හොඳ නරක නෑ. ඒක නිසා පුඤ්ඤ පාපම් පහීනස්ස කියලා බුදුරජාණන් කියනවා පින්පව් දෙක අතාරින්න නැතුව නිවන් දකින්න බෑ. මේක කුසලතාවයක් තියෙනවා. අරක පින්න නම් මේක පවණං අපි කියන්නේ කෙලෙස් සහිත මීමැසි පොඩි ඇවිස්සනා වගේ තියෙනක පවණං මොනක්වත් නැතික පින්න නම් මේ දෙක ඉක්පවන්නේ නැතුව ඒ දෙක එකසේ සමසේ සලකනවා කියලා කියන්නේ ඒකෙන් එහාට ගිය සත්‍යයක් නෙවෙයි. ආන ඒක භවනා කිරීම සඳහා නැත්නම් ඒක ටෙක්නික්ස් නෑ. සම්මා දිට්ඨිය විතරයි තියෙන්නේ. මේක පිළිබඳව පුළුල් දැක්මක් ඇති වෙනවා. සම්මා දිට්ඨිය හරියට මැතෙන්න හඳුරන්නේ රහත් වෙන්න ඕනේ නේද? දැන් අපි දැන් සම්මා දිට්ඨිය පිළිබඳව කියනවා අපි ළඟ දිට්ඨියක් තියෙනවා. මොකද දිට්ඨිය කෙලෙස් වලින් බරිත සංකර්තාවයේ අව탁සීරුටක් කරනවා. එහෙම මොකුත් නැති මතකයක් නැතික හොඳයි කියනවා. ඒක දිට්ඨියක්. මේ දෙක සමසම වෙනකන් තියෙන එක තමයි සම්මා දිට්ඨිය නැත්නම් ඒකට අද්දිට්ඨිය කියනවා. දිට්ඨියක් නැතිකම. ඒක පිළිබඳ හැඟීමක්වත් නැති කරාට දිට්ඨිය නැති කරන්න බෑ. ජානතෝ භික්කවේ පස්සතෝ ආසවණං khයං වදහන. තමන්ගේ තියෙන දිට්ඨිය දන්න මිනිහට විතරක් දිට්ඨිය අතාරින්න පුළුවන්. දැනටම සම්මා දිට්ඨිය කියලා ඉන්න මනුස්සයාට බෙහෙත් අහන්නේ නැහැ. තමන්ගේ තියෙන මෙන්න මෙතනයි මං අහුවෙලා තියෙන්නේ කියලා දිට්ඨිය. තමන්ගේ ඒ ආසවය රුචි කරුචිකම මනාපය දකින්න මිනිහට කාටවත් කියන්න ඕන තමයි ට්‍රයිකල් බලතැකි මේක ගෙවෙනකම් කරන්න. ඒක වෙන්නේ රහත් උනට පස්සේ කිව්වොත් ඒක කරන්න බෑ. එතකොට අභියෝගයක් නැහැ අපට. නෑ රහත් වෙන්න ඒක කරන්න ඕන. නමුත් මේක කරන්න මෙන්න මෙවැනි යහ කල්පනාවක් අවශ්‍යයි අපිට. යහ සංකල්ප අවශ්‍ය සම්මා දිට්ඨි සම්මා සංකප්ප. ඒ මිනිස්සයා තමයි ඊට පස්සේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව පටන් අරගන්නේ. මේ ඉදින්දා ලෝකයට අපිට පාවා දෙන්න ගහපා දෙන්න මොනවක් අධ්‍යයක් ඇත්තේ නැහැ. මොකද ලෝකයා ඉන්නේ තන්නේ කර කාමී. නිසා ලෝකයේත් එක්ක ඉන්න ඕනේ ලෝකේ ගැටන් නැතුව මේ අඩුම වචන සංඛ්‍යාවකින් Taman අතෙන් යන්න පුළුවන් ඉඩ හදා ගන්නවා නිතරම. කර්මාන්ත හදා ගන්නවා මෙතෙන්ට නිතරම යන්න. තම්මා මේ වායාමයේ මේ ආජීවය හදා ගන්නවා. એટલે නිතරම බලනවා අර ෆ්‍රික්ෂන් ලෙස් තනයි ටිකක් ෆ්‍රික්ෂන් එක තියෙන එකයි දෙකේ තියෙන සාපේක්ෂතාවය. බලමින් මේකත් නෙවෙයි මම මේකත් නෙවෙයි මම මේක આવොත් මේකෙන් උත්තර දෙනවා මේක આવොත් මේකෙන් උත්තර දෙනවා. එතකොට යාට මනසත්ත්ව ඉක්මවන්න පුළුවන්. නැත්නම් ඉක්මවන්න පුළුවන් බාට හැකි සංඥා වෙනවා. දැන් අමුද්‍රව්‍ය ටික තියෙනවානේ. ආනේ සඳහා ඇති දෘෂ්ටිය තියෙනවනම් නිවන් දකින්න ඕනේ දැක්කා වගේ තමයි. මෙතන හිටියත් මම දන්නවා මේකට සාපේක්ෂව මේක තියෙනවා දැන් ඉන්නේ මේකේ. මේකට ගියාම දන්නවා මේකට සාපේක්ෂව මේක ඉතන දැන් ඉන්නේ මේකේ. ඒ නිසා දෙකේ එකකවත් බැඳිලා නැහැ. අරක වේවා මේක වේවා කියලා ප්‍රාර්ථනා අපේක්ෂා මොකුත් නැහැ. මේ දෙක යන්නේ සම්පූර්ණ හේතුඵල ධර්මයකට. මට පාලනය කරන්න බෑ. ඒක තේිනවා මේ සිදුවෙන හරියක් හේතුඵල ධර්මේ මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි. මම මාගේ ආත්මේ කියපු ගමන් ආතතියනවා. මේ මම හේතුඵල ධර්මයකට නෑ යන්නේ. මට ආතතියක් එන්න දෙයක් නෑ. මමත් ධර්මතාවයක් පාටපත් වෙනවා. ඒ ටාවෝයිසම් කියලා කියනවා. බුදුරජාණන්සේ තතතාවේ කියලා කියනවා. නොසලින මනස කියලා කියනවා. ඉතින් අපි මේ දෙක ලැබුවට පස්සේ මේ දෙකට නොසලින මනසක් ඇති කිරීම සඳහා හැම සිද්ධියකම බලනවා. මේ වගේ දෙකක් තියෙනවා. ඇති කියන தත්ත්වයක් තියෙනවා නැති කියන தත්ත්වයක් තියෙනවා. ඇත්තේත් නැති නැත්තේත් නැති මේ පවතිනකොට පුදුම අවදියක් තියෙනවනේ හැම වෙලාවෙම. එල්ලම සිටි 100ක් පුදුම අප්‍රමාදී ගතියකින් ඉන්නකොට තේරෙනවා මේක හදපු එකක් ගන්න බෑ. එතන හදලා ගන්න ඕනේ. එතන එතන විජිලන්ට් එතන එතන රිලිජන්ට් වෙන්න ඕනේ. ආන්න ඒක ඒ වෙලාවේ විතරයි කියන බුදුහාමර මිනිස් ජීවත් වෙන්නේ. අනික හැම වෙලාවෙම මිනිසයා පාංශිකයි. පක්ෂග්‍රාහී. Judgmental. assuming with the choice. මේකට කියනවා choiceless awareness, non judgmental, unassuming, evenly suspended attention. Evenly suspended attention to the both and suspended decision. Body එකේ සෙන්සේෂන් එකක් එක්ස්පීරියන්ස් කරනකොටත් මේ වගේ දෙයක් වෙන්නේ හැමදාම. බොඩි එකේ සෙන්සේෂන් එකක් දකින්න පුළුවන් ද සෙන්සේෂන් එකට නැතුව එකට සාපේක්ෂ නැතුව. අපේ අපේ සෙන්සර්ස් ඇදලා තියෙන සෙන්ස් කරන්න පුළුවන් දේ පැත්තේ විතරයි. මැටර් එක විතරයි ඉක්විප්මන්ට්ස් එකට අහුවෙන්නේ ඇන්ටිමැටර් එක අහුවෙන්නේ නැහනේ. මොකද දැන් ඇන්ටිමැටර් නැතුව මැටර් එක ඩිස්කස් කරන්න බෑනේ. ඒක නිසා බුදුරජාණන්සේ සඳහන් කළ තියෙන මේ ආස්තිකත්වයේදී අර මිනිහා හැමදාම මේක තියෙනවායි කියන ආස්තිකවාදයට වටනවා. නාස්තිකත්වයේ තියෙන කෙනෙන්නේ ඒකට වෙන්නේ. නිසා මූසල මූට ගහපන් මූසල මූට ගහපන්. බොඩි සෙන්සේෂන් එකක් එන්න බෑ. සෙන්සේෂන් නැති තිරේක තමයි ඒක වැටුනොත් පේන්නේ. අපේ මුළු ලෝකෙම හැදිලා තියෙන සෙන්සස් වර්ල්ඩ් එකේනේ. ඒ නිසා සෙන්සස් නැහැ කිව්වොත් මරණය හා සමානයි. නමුත් සෙන්සස් නැති එකට සාපේක්ෂව මිසක සෙන්සස් එන්නේ නැහැ. අන්න ඒක දිහා බලනකොට අපි බලන්නේ මේ සෙන්සස් එකේ තියෙන රුචි අරුචිකම නෙවෙයි. අපේ හිත අහුවෙලා තියෙන ගැටි. මෙකැනිසම් එක බලන්නේ දැන්. ඇහැදියා අපි බලන රූපේ බලන බැලීම දිහා බලන්නේ බැලීම සිදුවෙන ඇහි යන්ත්‍රණය බලනවා. චිත්‍රපටිය බලන්නේ ප්‍රොජෙක්ටර් එක වැඩ කරන හැටි බලනවා. එතකොට ඉන්වර්ඩ් නේ මොනවා සිද්ධ වුණත් බලනවා මේක සෙන්සේෂන් එක කොහොමද වැරදි වෙනම දෙයක්. සෙන්සේෂන් එකක් එන්න පුළුවන්ද දැනීමක් එන්න පුළුවන්ද දැනීම නැතිට සාපේක්ෂ නොවි. වෙන්න බෑ. ඒක දිහා බලනකොට පේනවා මේ කවුරු මොන විදිහේ සෙන්සර් ගත්තත් ඒ මිනිස්සු නඩු කියන්නේ සාපේක්ෂව නැති தත්ත්වය දැකපු නැති මිනිහා විතරනේ. දැකේ දැකපු නැති මිනිහට නඩුවක් නෑ. උඩ බලන්න දෙයක් තියෙනවා. දැකපු නැති මිනිස්සයා මේ සෙන්සස් වල හොඳ නරක හොයන්නයි, හරි වැරදි හොයන්නයි උද්දී ඉඳලා හැන්ද වෙනකන් සන්තන්දරේ. බුදුසෙන්න්සේ කරන්නේ භාවනාවෙන් පෙන්ලා දෙන එක වෙලාවකට මේ ලෝකේ ඉඳද්දිම සෙන්සස් නැතුව ඉන්න පුළුවන්. ඒක අකරතැබ්බයක් නෙවෙයි. ඒක භාවනාවේ දියුණුවක්. හැබැයි ඒකවත් අල්ලන්න එපා. ඒ දෘෂ්ටි කෝණයෙන් සෙන්සස් දිහා බලන්න. එතකොට ලෝකයා කියන්නේ නිකම්ම නිකං අසුචි වලක ඉන්න අසුචි පණු වගේ කාමෙටම උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ සංවේදන වලට නටන જાතියක් නේ. ඒක තුල කවදාකවත් නිවනක් නැහැ නේ. හොඳයි.